නැවතත් අපි සජීව ලෙසින් ජයමඟ නාලිකාව උතුම් වූ දුරුතු පුර පසළොස්වක පොහොය දවසේ ඔබ වෙනුවෙන් සජීව ලෙසින් ගෙනෙන පෝදා වැඩසටහන් මාලාව සමගයි මෙලෙසින් ඒකාත්මික වන්නේ. සදහවතුනේ බුදුසිතක අසිරිය මොනතරම් සැනසීමක් ඔබට මට අපේ ජීවිතවලට ගෙන දෙනවද? ඒ සැනසීම තවදුරටත් ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නට මේ උතුම් වූ දේශනාවත් මහෝපකාරී වේවා යන ප්‍රාර්ථනෙන් අද දවසේ ජයමඟ නාලිකාව මේ දොරතු පොහොය දවසේ ඔබ වෙනුවෙන් sannivedanaya කරන අවසන් සජීව දේශනාව වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු වැවුඩ දොඩම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජනීය පුල්වැල්ලේ සාරද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. තෙරුවන් සරණයි අපේ හැමතුරුවනේ. සදහතුනේ මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් අද දායකත්වයෙන් කටයුතු කරනවා පානතුර පදිංචි රොෂාන් පෙරේරා, ඒ වගේම නිසංසලා සහ ඉනාදි පෙරේරා දියණියතුළු ඒ පවුලේ සදැහැති පිරිස තමයි මේ උතුම් වූ සජීව දේශනාව වෙනුවෙන් අද දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනය මෙලසින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සාදු සාදු සාදු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 හෝති සබ්බම්මේ න කමති තී වන්දනීය පූජනීය ගරුතර අපේ ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේ දුරුතු මහා පුර 15ක පොය දවසේ ශ්‍රද්ධාවන්ත පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ කුසලය තුළ තමන්ගේ ජීවිතේ ඉදිරියට මරගෙන ගිහිල්ලා නිර්වාණ ධර්මය සාක්ෂාත් වීමට හේතු වෙන විදිහට අද දවසේත් කුසලයට බර වුණු සිතින්ම දවස ගත කරන්න. එවැනි අදහසකින් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරමින් ඒ වගේම බණ භාවනා කටයුතු වල නිරත වෙමින් උතුම් සීලාදී ගුණ ධර්මයන්ගේ පිහිටමින් මේ රැස් කරගත්ත කුසල ධර්ම පරියායට තවත් සම්මා සම්බුද්ධ දේශනාවක් ඇතුළෙන් ඇසුරෙන් උතුම් කුසල ධර්ම පරියායක් ජීවිතයට එකතු කරගන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වත්නි අදාපි දේශනාවට තෝරගත්තේ මේ උතුම් පුරපසළොස්වක මහ පොහොය දවසේ අපේ පින්නතුන්ට මතක ඇති ගිය පෝයට අපි දේශනා කරන්නට යෙදුනේ සක්කාය දිට්ඨිය මූලික කරගත්ත ධර්ම දේශනාවක්. අද දවසෙත් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාස්වත සහ උච්ඡේද දෘෂ්ටිය ඇසුරු කරගත්ත එවැනි වැරදි දෘෂ්ටි සමාදානයක් තිබුණු පිරිවැජියෙක් මුල් කරගත්ත සූත්‍ර දේශනාවක්. ඇයි අපි මෙහෙම සූත්‍ර දේශනා තෝරගන්නේ? අපිට හරියන්න නම් පින්නත්නි වැරදිච්ච තැන අපි අල්ලගන්න ඕන. කෙනෙකුට හරියන්න නම් කෙනෙකුගේ ජීවිතය යහපත වීමට අවශ්‍ය දේවල් කරන්න නම් ඉස්සෙල්ලම වැරදිලා කියලා තේරුම් ගන්න ඕනේ. වැරදුනේ මොනව නිසාද කියලා තේරුම් ගන්න ඕනේ. මේ වැරද්දෙන් ගැලවෙන්නේ කොහොමද කියලාත් අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට දැනගෙන උත්සාහ කරන්න ඕනේ. මේ සූත්‍ර ධර්මයට මූලික උනේ දීඝ නක කියන පරිබ්‍රාජක නැත්තම් පිරිවැජියා. අපි පිනතුන් දන්නවා මේ බුද්ධ ශාසනය මහා රත්නයන් පහල කරපු ශාසනයක් බව. මේ මහා රත්නයන් තමයි අපේ මහා සංඝ රත්නය කියලා අපි සඳහන් කරන්නේ. සවනල කන්ද කිව්වට පස්සේ අපිට සිරිපතුල මතක් වෙන ගතියක් තියෙනවා. දැන් නුවර කිව්වට පස්සේ අපිට දලදා වහන්සේ මතක් වෙනවා වගේ සමනල කන්ද කියද්දී අපිට සිරිපතුල මතක් වෙනවා. ඒ වගේ සංඝ කියද්දී අපිට මතක් වෙන අති ශ්‍රේෂ්ඨ මහා යතිවරයන් වහන්සේ නමක් ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ. සමනල කන්ද කියද්දී සිරිපතුල මතක් වෙනවා වගේ නුවර කියද්දී දනදා වහන්සේ මතක් වෙනවා වගේ අනුරාධපුරේ කියද්දී රුවන්වැලි මහසෑය රාජයන් වහන්සේ මතක් වෙනවා වගේ සංඝ කියන වචනේ ඇහෙනකොටම ඒ සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨතම මුදුන් මල් කඩක් වගේ වැඩ සිටපු සාරිපුත්යන් වහන්සේ අපිට નિરાයාසයෙන්ම මතක් වෙන ස්වභාවයක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපේ ජීවිතේට අපේ හිතට සමීපම කරගත යුතු උතුම් ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේගේ ගුණ මහ පොළොවේ වැලි වලට වඩා වැඩි කිව්වොත් තමයි නිවැරදි. ඒ උතුමන් වහන්සේගේ ගුණ මහා සාගරයේ ජල බිඳුව වලට වඩා වැඩි කිව්වොත් තමයි වඩා නිවැරදි. ඒ සාරිපුත්තයන් වහන්සේ සාරිපුත සිහිනාද සූත්‍රයේ පින්නතුට මතක ඇති සඳහන් කරනවා භාග්‍යතුන් වහන්ස මහ පොළවට පිරිසුදු දේවලුත් දමනවා. ඒ විතරක් නෙවෙයි අසුචි මුත්‍ර කෙල සැරව ලේ වැනි දේවලුත් දමනවා. ඒ මහ පොළොවට පිරිසුදු දේවල් දැම්මත් අපිරිසුදු දේවල් දැම්මත් ඒ මහ පොළොව ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. ඇකිලෙන්නේ නැහැ ලැජ්ජාවෙන්. ඒ විතරක් නෙවෙයි ඒ අපිරිසිදු අපිරිසිදු දේවල් මහ පොළොවට දැම්ම කියලා පිළිකුල් කරන්නෙත් නෑ. මේ ලෝකයේ පින්නත්ටි සාමාන්‍ය කෙනෙකුට යම් කිසි කෙනෙක් නින්දාවක් කළොත් අපහාසයක් කළොත් පරුස වචනකින් බැන්නොත් ගරහාවක් කළොත් ඒක පිරිසක් මැදනංගුනේ මහා ලැජ්ජාවක් ඇති වෙනවා. ඇකිලිල යනවා. ඊළඟට ලැජ්ජාවත් එක්ක බැඳිලෙන දේශයක් ඇති වෙනවා, දෝමනසයක් ඇති වෙනවා, පිළිකුලක් ඇති වෙනවා. තමන නින්දා කිරීම හින්දා එක පැත්තකින් තමන ලැජ්ජාවක් ඇතුළාන්තයටම ඇකිලීමක් ඇති වෙනවා. ඊළඟට තමන්ට නින්දාව කරපු කෙනා ගැන පිළිකුලක් ඇති වෙනවා. සාමාන්‍ය ලෝකයා කියනවා එහෙම වුණාට පස්සේ මුහුණවත් දකින්න කැමති නැහැ කියලා. සාරිපුත්යන් වහන්සේ දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේ මම එහෙම නෙවෙයි. මහ පොළොවට පිරිසුදු දේ දැම්මත් අපිරිසුදු දේ දැම්මත් ලැජ්ජාවෙන් ඇකිලෙන්නේ නැහැ වගේ. ඊළඟට අපිරිසුදු දේවල් එකතු කළා කියලා පිළිකුලෙන් පිළිකුලක් ඇති කරගන්නේ නැහැ වගේ. භාග්‍යතුන් වහන්සේ නිന്ദා අපහාස කරා හැමෝම මම ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වුණේ පින්නත් සතියක් නෙවෙයි. සති දෙකකුත් නෙවෙයි. මාසිකුත් නෙවෙයි. අවුරුද්දකුත් නෙවෙයි. ඒ උත්තමයන් වහන්සේ පරිණිර්වාණයට පත්වන මොහොත දක්වා මෙහෙමයි ජීවත් වුනේ. ධර්මය පුහුණු කරන අපේ පින්නතුර තේරෙනවා නින්දා අපහාස ගර්හා හමුවේ සාන්ත හිත ඇති කරගෙන සතියක් ජීවත් වෙන එකත් කොච්චර දුෂ්කර කාර්යයක්ද කියලා. සාරිපුත්යන් වහන්සේ වගේම දේශනා කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අන්සිඳුණු ගවයෙක් වීදියෙන් වීදියට එහෙම නැත්නම් මන්සන්දියෙන් මන්සන්දියකට යනකොට ඒ වීදියෙන් වීදිය මන්සන්දියෙන් මන්සන්දියෙන් යන්නේ ගවයට යමෙක් යම්කිසි අපහසුතාවයකට පත් කරන ක්‍රියාවක් කළත් අන්සිඳුණු ගවයට ආනින අදහසක් එන්නේ තමන්ට කරපු දෙයට පෙරලා යමක් කරන්න පෙළඹෙන්නේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මමත් එහෙමයි කෝකාලික කියන භික්ෂුන් වහන්සේ සාරිපුත්යන් වහන්සේට මහා මොග්ගල්ලාණන් වහන්සේට ලාභ සත්කාරවලට ගිජුව කටයුතු කරනවා කියලා එක සැරයක් නෙවෙයි නින්දා කළේ. දෙසරයක් නෙවෙයි නින්දා කළේ. බොහෝ වාරයක් ඒ අපහාසය කළා. ඒ නින්දා අපහාස හමුවේ සාරිපුත්යන් වහන්සේ ඒ කරපු දෙයට විරුද්ධ දෙයක් කරන්න ගියේ නෑ. ඒකට කරන්න ගියේ නෑ. සාරිපුත්යන් වහන්සේට තරහ යනවද කියලා බලන්න ඒක බ්‍රාහ්මණයෙක් සාරිපුත්යන් වහන්සේ පින්දපාතේ වඩිද්දී සාරිපුත්යන් වහන්සේට වැරෙන් පහරක් එල්ල කරනවා සාරිපුත්යන් වහන්සේගේ පිට ප්‍රදේශයට පියවර කීපයක් ඈතට විසිවල යනවා ඒ වගේ ව්‍යසනයක් කරපු කරදරයක් කරපු අපහසුතාවයක් ඇති කරපු ඒ බ්‍රාහ්මණයා විශේෂී පවා එකටික කිරීමක් නොකළ බව ධම්මපද අටුවාය සඳහන් කරලා තියෙනවා. ඒ වගේ සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ සමග එකට ජීවත් වෙන සංඝ රත්නය කෙරෙහි ස්වාමීන් වහන්සේලා කෙරෙහි කොච්චර කරුණාවකින් ගෞරවයකින් කටයුතු කළාද කියලා සංයුක්ත නිකාය අටුවාව හැදෑරුවොත් අපට දැන කියා ගන්න පුළුවන්. ඒ වගේම මහෝත්තමයන් වහන්සේ නමක් රහත් වෙන්න බලපාපු සූත්‍රය තමයි දීඝනක සූත්‍රය. එදා අෂ්ටජි කියන ස්වාමීන් වහන්සේගෙන් හේතුඵල ධම ශ්‍රවණය කිරීම තුළ ඊයේ ධම්මා හේතුපබවා කියනේ හේතුඵල න්‍යාය ප්‍රකට කරන ඒ ධම් ගාථාව ශ්‍රවණය කිරීමෙන් සෝතාපන්න භාවයට පත් වෙලා උපතිස්ස පිරිවැජියා. ඊළඟට ශාස්ත්‍රයට ඇතුල් වුණා. ශාස්ත්‍රයට ඇතුල් වෙලා උතුම් ගුණධර්ම ප්‍රතිපත්ති පුරමින් ශාසන භ්‍රමචර්යාවේ යෙදෙමින් ඉදිදි තමයි දීඝ නක කියන පිරිවැජියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කළේ. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ සිටගෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේට පවන් සලමින් සිටපු මොහොතක් අවස්ථාවක්. මේ දේශනාව අවසානයේ දීඝනක පිරිවැජියා සෝතාපන්න වෙනවා. අපේ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ අරිහත්ත්වයට පත් වෙනවා. සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරමින්. ඒ වගේ වටින ගම්භීර සූත්‍ර දේශනාවක් තමයි දීඝ නක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දා වැඩ වාසය කරන රජගහ නුවර ගිජුගුළු පව්වේ සූකර කත කියන ලෙනේ. එදා දීඝ නක කියන පිරිවැජියා දීඝ නක කියන පිරිවැජියට සාරිපුත්යන් වහන්සේ මාම වෙනවා. දීඝ නක පිරිවැජියට මාම වෙනවා සාරිපුත්තයන් වහන්සේ. එහෙම ඥාතිත්වයක් තිබිලා තියෙන්නේ. මේ සූකර කත කියන ලෙනට බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ මෙහෙම වැඩ වාසය කරද්දී මේ දීගණක කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට එනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙනට ඇවිල්ලා සිහි කළ යුතු සතුටු විය යුතු කතාවේ හේදිලා ඊළඟ බුදුරජාණන් වහන්සේට මේ දීඝ නක කියන පිරිවැජිය සඳහන් කරනවා අහංහි බොහෝ ගෝතම ඒවන් වාදී ඒවන් දිට්ටි සබ්බම්මේන කමති මෙතුම සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සියලු uppatti ruci නැත එවැනි දෘෂ්ටියක් මගේ හිතේ තියෙනවා. මෙතුම සඳහන් කරනවා මගේ හිතේ දෘෂ්ටියක් තියෙනවා කිසිම උප්පත්තියක් මට රුචි නෑ. මම පිළිගන්නේ මට කිසිම උප්පත්තියක් ප්‍රිය නෑ. අපේ පින්නතුන් අහලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රය. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ප්‍රධාන දෘෂ්ටි දෙකක් ඇතුළත තමයි සියලුම දෘෂ්ටි සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ ප්‍රධාන දෘෂ්ටි දෙක තමයි සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය. මේවා අපේ හිතවල උපදින හැඟීම්. සංසාර ගමනේ අපේ හිතවල ඕනතරම් මේ වගේ හැඟීම් පහළ වෙලා තියෙනවා. ආදරය වගේ, තරහ වගේ, දුක වගේ අපේ හිතවල විවිධ හැඟීම් පහළ වෙනවා වගේ උච්ඡේද දෘෂ්ටිය කියන්නේ එක්තරා සංකල්පයක්, එක්තරා හැඟීමක්. සාස්වත දෘෂ්ටිය කියන්නේ එක්තරා හැඟීමක්. අපිට දුරස්ස දැනුණට අපේ හිතවල සසර ගමනේදී වරින් වර ඇති වෙන හැඟීම්, බොහෝ වාරයක් ඇති වෙන හැඟීම්. මෙතනදී පින්නත්ටි සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය කියන්නේ දෘෂ්ටි කියන වචනයක් අපට එනවා. අපේ ජීවිතවල අපි ඕක ඕනතරම් අහලා තියෙනවා. සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි ආදී වශයෙන්. මෙතනදී මේ දෘෂ්ටි කියලා කියන්නේ වැරදි අදහස කියන අර්ථයෙන්. දිට්ඨිය කියන්නේ අපේ හිතේ උපදින හැඟීමක්. යම් කිසි දෙයක් යම් කිසි කාරණයක් වරදවා ගන්නා වූ වරදවා දක්නා වූ ස්වභාවයට තමයි දිට්ඨිය කියලා කියන්නේ. යම් කිසි කාරණයක් වරදවා ගන්නා වූ සහ වරදවා දක්නා වූ ස්වභාවයට තමයි දිට්ඨිය හෙවත් මිත්‍යා දෘෂ්ටි කියලා හඳහන් කරන්නේ. ඒ හැඟීම් අපේ හිතවල වැඩ කරද්දී අපිට හිතෙන්නේ නෑ ඒක මෝඩ දහසක් කියලා. ඒ වැරදි දහස් අපේ හිතවල වැඩ කරද්දී අපිට හිතෙන්නේ ඒක තමයි හරි කියලා. ඒක හරියට මේ වගේ. පින්නත්ටි අපි හිතමු යම්කිසි කෙනෙක් කලබලේ ගමනක් යන සූදානම් වෙනවා. මේක අපේ පින්නතුන්ට සමහර අවස්ථාවල වෙලා ඇති. කලබලේ ගමනක් යන්න සූදානම් වෙලා ඉක්මනට ඇඳගෙන පාරට බහිනවා. හැබැයි තමන් ඇඳගෙන ඉන්නේ ඇඳුමේ කන පිට. මේක වෙච්ච පින්නතුන් ඇති. කලබලේ ගමනක් යන්න ඇඳ පැළඳ ගත්තා. දැන් ඉතින් ගමන යනවා. හැබැයි ඇඳගෙන ඉන්නේ කන පිට. හැබැයි තමන් ඒ ගමන යන්නේ මම කන පිට එහෙම නැත්නම් වැරදි පැත්ත ඇඳගෙන යනවා කියන අදහසකින්ද? නෑ. කන පිට ඇඳගෙන තමයි යන්නේ හොඳ පිට ඇඳගෙන යනවා කියන අදහසකින්. කවුරු හරි පෙන්නොත් තමයි තමන සිහි උපදින්නේ දෙවිනේ මෙච්චර වෙලාව හොඳ පිට කියලා මම මේ කන පිට නේද ඇඳගෙන ඉඳලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මිත්‍යා දෘෂ්ටි අපේ හිතේ වැඩ කරන්නේ. අපේ හිත කන පිට හරවනවා මේ මිත්‍යා දෘෂ්ටි වගේ හැඟීම්. හැබැයි ඒ හැඟීමේ ඉද්දි අපට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා හෝ මහා සත්පුරුෂයන් වහන්සේලා හෝ අපට ඒ හැඟීම තේරුම් කළ දෙනකම් අපි ඉන්නේ වැරදි අදහසක කියලා. හරියට කන පිට ඇඳගෙන හොඳ පිට ඇඳගෙන ඉන්නවා කියන අදහසකින් වැරදි දෘෂ්ටිවල වැරදි අදහස් වල අපි නිවැරදි කියලා ජීවත් වෙනවා. ඉතින් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අපට මාර්ගය පෙන්නනවා හරියට අර කන පිට ඇඳගත්ත කෙනාට හොඳ පිට ඇඳගන්න කියලා සිහි උපද්දනවා වගේ. ඉතින් මෙන්න මෙහෙම උපදින දෘෂ්ටි දෘෂ්ටි කියන මේ හැඟීමෙහි එකාකාරයක් තමයි සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ. සාසුදු දෘෂ්ටිය කියලා කියන්නේ පින්නදී භවයෙන් භවයට ආත්මයක් ඇත භවයෙන් භවයට යන ආත්ම ස්වභාවයක් ඇත කියන වැරදි අදහස. මේ සාසුදු දෘෂ්ටියේ පිහිටපු කෙනා භවයන් පිළිගන්නවා, උප්පත්ති පිළිගන්නවා. එයාට උප්පත්ති රුචි. හැබැයි මේ ලෝකේ සමහර අය ඉන්නවා එයාලා නැවත උප්පත්තිය පිළිගන්නේ මේ ලෝකේ ඕන තරම් අද ඉන්නවා මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා හෙවට පස්සේ එයාලා කියනවා මරණින් මතු කිසියම් දෙයක් වෙන්නේ නැහැ. මරණින් මතු සියල්ල අවසానයි. ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. එතකොට එහෙම අදහස් තියන අය තමයි ඕන තරම් අකුසල් කර කර වැරදි කර කර මොකද මරණින් පස්සේ මුකුත් වෙන්නේ නැහනේ. ජීවිතය අරගෙන යන්නේ. මේ දීඝ නක කියන පිරිවැජියා අන්නේ උච්ඡේද දෘෂ්ටිය තියෙන කෙනෙක්. එයා උප්පත්තිය පිළිගන්නේ නැහැ. එයාට උප්පත්තිය රුචි නැහැ. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා සඳහන් කරන ස්වාමිනී භාගතුන් වහන්සේ මගේ හිතේ දෘෂ්ටියක් තියෙනවා. මොකක්ද ඒ දෘෂ්ටිය? මේ ලෝකේ කිසිම උප්පත්තියක් මම පිළිගන්නේ නැහැ. ඊළඟසේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ දැන් සඳහන් කරනවා පිරිවැජිය මේ ලෝකේ කිසිම දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ කියලා. බලන්න බුදුන් වහන්සේගේ නුවණ ඔබ දැන් කියනවා මේ ලෝකේ කිසියම් දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ කියලා. ඒත් ඔබ ඔය දෘෂ්ටිය පිළිගන්නව නේද? දැන් මෙයාගේ හිතේ තියෙනනේ සංකල්පයක් මේ ලෝකේ කිසියම් දෘෂ්ටියක් කිසියම් උප්පත්තියක් මම පිළිගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන හැබැයි අන්නේ සංකල්පය ඒ අදහස ඔබ පිළිගන්නව නේද? එතකොට මේ පිරිවැජය සඳහන් කරනවා නෑ නෑ මම ඒකත් පිළිගන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්නද දේශනා කරනවා දීගණක පිරිවැජිය මේ ලෝකේ දැඩිව දෘෂ්ටි වලට අහු වෙලා ඒ දෘෂ්ටියට අහු වෙන්නෙත් නැහැ මේ දෘෂ්ටියට අහු වෙන්නෙත් නැහැ කියලා දෘෂ්ටි ජාලවලට දෘෂ්ටි දැල්වලට අහු වෙලින සත්‍යෝ බොහෝමයක් එයාට දෘෂ්ටි උපාදාන දෘෂ්ටි ගැන තියෙන බැඳීම් අත්හැර ගන්න බෑ ඒ දෘෂ්ටි කියන හැඟීම ගැන තියෙන උපාදානය අත්හැර ගන්න බෑ දැන් අපේ සමාජුණත් පින්නද්දී සමහර අයට දැන් මරණින් මතු ප්‍රතිසන්දියක් තියනවා කියන සංකල්පය හේතු ගන්නන්න කොච්චර සමහර අයට දහම් කාරණා තේරුම් කළ දුන්නත් හොඳට අහගෙන හිටියා වගේ හිටියට එයාලා ආපු අර හැඟීමට වැටෙනවා. ඒක තමයි දෘෂ්ටි උපාදානය කියන්නේ. මේ හැඟීමට මරණින් මතු උප්පත්තියක් නැහැ කියන හැඟීමට එයාලා බැඳිලා ජීවත් වෙන්නේ. මේ බැඳීම් කඩන්න හරි අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න වගේ මේ ලෝකයේ පින්නත්නි මේ දෘෂ්ටි ජාලයට අහු වෙලා ඒ දෘෂ්ටි මට නෑ කිය කිය හිටියට ඒ දෘෂ්ටි වලින් ගැලවෙන්න බැරුව විශාල පිරිසක් ඉද්දි මේ ලෝකේ තවත් පිරිසක් ඉන්නවා ඒ දෘෂ්ටිව දෘෂ්ටි පිළිබඳ තියෙන බැඳීම් දුරු කරන. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිවැජිය මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ඔය විදියට දෘෂ්ටි ආකාර තුනකට පිළිගන්න. පළවෙනි කොටාසය තමයි ඔබ යම්කිසි විදියකින් මේ ලෝකේ සීම දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ කිව්වනම් අන්න එහෙම පිරිසකුත් ඉන්න මේ ලෝකේ. කියන්නේ උච්ඡේද දෘෂ්ටිය පිළිගන්නේ ඉන්නවා. පිහිටුපය. ඊළඟ සඳහන් කරන මේ ලෝකේ සමහර අය ඉන්නවා එයාලට උප්පත්තිය ප්‍රියයි. භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා ඒ ආදී වශයෙන් සාස්වත දෘෂ්ටියේ පිහිටපයි ඉන්නවා. ඊළඟට ඔය උච්ඡේද දෘෂ්ටියේ සමහර දේවල් පිළිගන්න සාස්වත දෘෂ්ටියේ සමහර දේවල් පිළිගන්න පිරිසකුත් ඉන්නවා. උච්ඡේද දෘෂ්ටියේ පිහිටපය ඉන්නවා සාස්වත දෘෂ්ටියේ පිහිටපය ඉන්නවා ඊළඟට ඔය දෙකෙන්ම කොටස් කොටස් පිළිගන්න පිරිසකුත් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් සාරිපුත්යන් වහන්සේ පවන් සරනවා දීගණක පිරිවැජිය ඉදිරියේ වාඩි වෙලා ඉනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ වෑයම උත්සාහය මේ දීගණක පිරිවැජියාගේ දෘෂ්ටි ප්‍රහාණය කරන්න. සඳහන් කළ තියෙනවා පින්නාත්නි හරියට ලබු කබලක් තියෙනවා. මේ ලබු කබල පිරෙන්නම කැඳ තියෙනවා. කෙනෙකුට මේ ලබු කබලට උක් සකුරුයි උක් පැණි දමන්න අදහසක් එනවා. එහෙනම් මොකද කරන්න ඕන? ලබු කබලේ තියෙන කැඳ ටික ඉවත් කරන්න ඕනේ. ලබු කබලේ තියෙන කැඳ ටික ඉවත් කරන්න නම් ඉවත් ලබු කබලට උක් සකුරුයි ඊළඟට උප්පැණි දාන්න නම් ලබු කබලේ තියෙන කැඳ ටික ඉවත් කරන්න එපා. අන්න ඒ වගේ තමයි ලබු කබල වගේ තමයි මේ පිරිවැජයගේ හිත. ඒක පිරීලා තියෙන්නේ උච්ඡේද දෘෂ්ටි ආදී වැරදි සංකල්ප වලින්. ඒක ඉවත් කරන්න ඕනේ. ඒක ඉවත් කරලා තමයි සම්මාදිට්ඨිය ඒ හිතට ඇතුල් කරවන්න ඕනේ. අන්නේ සඳහා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ පිරිවැජියට දේශනා කරනවා දෘෂ්ටිවල තියෙන ආදීනව. අපි ඕක පොඩ්ඩක් පින්නත් අපේ පැත්තෙන් තේරුම් ගන්න බලමු. පින්නත්නි නිවසක ඉන්නවා යම්කිසි පවුලක ඉන්නවා කිහිප දෙනෙක්. මෙයාලගේ හිතේ මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. ගෙදරට අලුතෙන් බුදු පිළිම වහන්සේ නමක් ගේනවා. අලුතෙන් බුදු පිළිම වහන්සේ නමක් ගෙනාවට පස්සේ එක්කෙනෙක් කියනවා බුදු පිළිම වහන්සේ තියන්න ඕනේ නැගෙනහිර පැත්තේ කියලා. ඒ යාගේ දෘෂ්ටිය, ඒ යාගේ දැක්ම. එයාට එතන මේක තමයි හරි කියලා. අර අපි සඳහන් කළේ ওই දෘෂ්ටියක පිහිටියාට පස්සේ අර කන පිට ඇඳගෙන හොඳ පිට ඇඳගෙන යනවා වගේ ඉන්නවා කියලා. එන වැරදි අදහසේ වුණත් නිවැරදි කියන හැඟීමෙන් තමයි ඉන්නේ. දැන් බුදු පිළිම වහන්සේ නමක් තියන දිශාවක් අවශ්‍ය නැහැනේ කොහොමටවත්. දැන් යම්කිසි නිවසකට බුදු පිළිම වහන්සේ නමක් අරගෙන ගියාට පස්සේ දැන් එක්කෙනෙක් කියනවා බුදු පිළිම වහන්සේ තියන්න ඕන නැගෙනහිර දිශාවේ. අන්න යාගේ දෘෂ්ටිය. එයා ලොකු වෑයමක් දරනවද නැද්ද? එයාගේ අදහසට අනිත්‍ය නම්ම ගන්න. ලොකු වෑයමක් දරනවා. ඊළඟට ඒකට තව එක්කෙනෙක් කියනවා නෑ නෑ බුදු පිළිම වහන්සේ තියන්න ඕනේ බස්නාහිර පැත්තේ. එයා හිතා ඉන්නවා ඒක හරි කියලා. එතකොට එයා මොකද කරන්නේ? එයා දැඩි උත්සාහයක් දරනවා එයාගේ ඒ දෘෂ්ටියට අනිත්‍ය අනුගත කරව ගන්න. දැන් මෙහෙම දැන් නැගෙනහිර පැත්තටම බුදු පිළිම වහන්සේ තියන්න ඕන කියලා එක්කෙනෙක් වාද කරනවා. බස්නාහිර පැත්තටම බුදු පිළිම වහන්සේ තියන්න ඕන කියලා තවත් කෙනෙක් වාද කරනවා. දැන් මේක සැපද්ද දුකක්ද? මේක ලොකු දුකක්නේ. මේ තුලින් කලහ ඇති වෙනවා, වාද ඇති වෙනවා, ඊළඟ විරුද්ධ වචන කියා ගැනීම ඇති වෙනවා. ඊළඟ දඬු මුගුරු ගැනීම, සත් ගැනීම වැනි තැනකට උනත් ඔය විවිධ දෘෂ්ටීන්ගේ පිහිටලා ඒවා ඔස්සේම ඒවටම අනුත් අනිත්‍ය අනුගත කරගන්නට යෑම තුළ මේ ලෝකයේ තුල කොච්චර ගැටලු ඇති වෙනවද? ඔය එක කාරණාවක් ගත්තේ මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ තමන්ගේ මතයමයි හරි කියන සංකල්පයේ පිහිටපු අය ඒ සංකල්පෙටම අනිත් අය එකතු කරගන්න. ඒ සංකල්පේ තමයි හරි අනිත් සංකල්ප වැරදි කියලා තමන්ගේ සංකල්පය උසස් කරමින් මේ ලෝකයේ තුල නිවෙස් තුල සමාජය තුල විවිධ අවස්ථාවල සාකච්ඡාවලදී පවා මොනතරම් තමන්ගේ අදහස තමයි නිවැරදි අදහස කියලා ඒකටම අනිත් අය පොළඹවා ගන්න උත්සාහ දැරීම තුල කොච්චර ගැටුම් ඇති වෙනවද ප්‍රශ්න ඇති වෙනවද අකුසල් ඇති වෙනවද බුදුරජාණන් වහන්සේ මේ පිරිවැජියට අන්නේ විදියට මේ සාස්වත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි ඇතුළු මේ විවිධ දෘෂ්ටිංගයේ තියෙන ආදීනව පිළිබඳ යම්කිසි ධර්මපරියායක් දේශනා කරනවා. මේ විදිහට ධර්මපරියාය දේශනා කරද්දී මේ පිරිවැජයට දැනෙන්න පටන් ගත්තා මේ වැරදි අදහස්වල එල්බිලා සිටීමෙහි තියෙන ආදීනව කොච්චර දුක් විපාක ලබා දෙනවද විවිධ වශයෙන් කියලා. මේ වගේ සංකල්පයක් මේ පිරිවැජයට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ ඒ දෘෂ්ටි ප්‍රහාණය වෙන විදියටම දැන් අර අදහසක් ආවනේ මේ දෘෂ්ටි ආදීනව සහගතයි කියලා අන්නේ දෘෂ්ටි නැවත නූපදින විදියට ප්‍රහාණය වෙන විදියටම බුදුරජාණන් වහන්සේ ධර්මපරියායක් දේශනා කරනවා අන්නේ ධර්මපරියාය තමයි විශේෂයෙන්ම සාරිපුත්යන් වහන්සේගේ අරිහත්ත්වයට හේතුණු මුළු දේශනාවම හේතුණා තමයි නමුත් මේ කොටස ශේෂුණා සාරිපුත්යන් වහන්සේට රහත් වෙන්න දීගණක පරිවැජයට සෝතාපන්න වෙන්න. මොනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ? බලන්න එකම දේශනාවකින් සෝතාපන්න ශ්‍රාවකයයි අරිහත්ත්වේ සාක්ෂාත් කරපු උතුම් ශ්‍රාවකයෙකුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු පින්වත්නි දීගණක මේ ශරීරය කියලා කියන්නේ මේ කය කියලා කියන්නේ සතර මහා භූතයන්ගේ සකස් වෙච්ච එකක්. මේකේ තද ගතියෙන් යුක්ත කෙස්ලොම්නිය දත්තාදිය ඊළඟට ගලා යන ගතියෙන් යුක්ත සෙම්මාදිය ඊළඟට වායෝ ධාතුව ඊළඟට තේජෝ ධාතුව ආදී වශයෙන් මේක සතර මහා භූතයන්ගේ සකස් වුණ එකක් කය කියන්නේ. ඊළඟට සඳහන් කරන මේක අම්මගේ තාත්තගේ එකතු වීමෙන් සකස් වෙච්ච එකක්. මේක දෙවි කෙනෙක් පහල කරවලවත් එහෙම තමන් විසින් සකස් කරගත් එකක්වත් නෙවෙයි අම්මා තාත්තගේ එකතු වීමෙන් මේක පහළ වෙච්ච එකක් සකස් වුණ එකක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගණක මේ ශරීරය ආහාරයෙන් සකස් වෙන එකක් සැකසෙන එකක් ඊළඟට මේ ශරීරය කියන්නේ ඉලීම් පිරිමැදීම් වලින් නඩත්තු කළ යුතු එකක් ඒක හොඳට පින්නත් තේරෙනවනේ පොයේ දවසේ කියලා නෑ නිවාඩු දවසේ කියලා නෑ නිවාඩු කාලේ කියලා නෑ, වැඩට යන දවස් කියලා නෑ, ගෙදර ඉන්න දවස් කියලා නෑ. මේ ශරීරය පාන්දර අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා මොකද කරන්න වෙලා තියෙන්නේ? පිරිසිදු කරන්න වෙලා මේක මේකට ආහාර පාන දෙන්න වෙලා, මේක නාවන්න වෙලා, ඒ වගේ මේ ශරීරයට එබිල බැලුවොත් එහෙම මේ ශරීරයේ පින්නත් අපට සාපයක් වගේ දැනෙන්න ඕනේ. අපි මේක අභිනන්දනය කරාට සතුටින් අනේ මගේ ශරීරයේ මගේ ශරීරය කියලා මේක අපට වද දෙන්න ලැබිච්ච එකක්. වදවිනේ ඉඳ ලැබිච්ච එක මේ ශරීරය කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඒක මතු කරන හැටි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දීගණක මේ ශරීරය දිහා බලන්න අනිච්චතෝ. මේ ශරීරය ඇතිවීම සහ නැතිවීම ස්වභාව කොටගත් එකක්. හැම මොහොතකම. පින්නදි බලන්න අපිට අපි හිතමු මේට අවුරුදු 15කට 20කට විතර කලින් අපේ ඡායාරූපයක් අපි ගාව තියෙනවනම් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියේ මේ වර්තමාන තමන්ගේ මූණ දිහා බලලා මේට අවුරුදු 20කට විතර කලින් 30කට විතර කලින් අර ඡායාරූපයක් දිහා බැලුවොත් එහෙම ඒ පින්තූරයේ තුල තියෙන මුහුණ සහ මේ වර්තමානයේ තමන්ට කැඩපති ඉස්සරහදී තමන්ට පේන මුහුණ කියන්නේ විශාල පරිවර්තනයක් වෙච්ච රූපයක්. ඒකට කියන විපරිණාම කියලා. මේ අනිත්‍ය ස්වභාවයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි හැම තිස්සෙම තිබූ තත්ත්වය වෙනත් තත්යකටපත් වෙනවා. තිබූ තත්ත්වෙන් වෙනත් තත්යකටපත් වෙන හැම මොහොතකම තිබූ තත්ත්වය වෙනත් තත්යකටපත් වෙනවා. ඒක අපේ ඇහැට ගෝචර වෙන්නේ කාලයක් ගියාට පස්සේ. ඉස්සරට වඩා මම ගොඩක් වෙනස් නේද? මම කළුයි නේද? මම සුදුයි නේද? මගේ මූණ රැලි වැටිලා නේද? මගේ කොණ්ඩේ ඉදිලා නේද? මගේ දත් වැටිලා නේද? මගේ මගේ දත් හෙලවෙනව නේද? මගේ දත් අඳුරු වෙලා නේද? ආදි වශයෙන් අපේ මේ කයෙහි අනිත්‍ය ස්වභාවය විපරිණාම ස්වභාවය අපේ ඇහැට එකපාරට ගෝචර වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව මේ රූපය දිහා, කය දිහා පිරිවැජියට සඳහන් කරනවා ඇතිවීම නැතිවීම හොඳට පුන පුනා මනසිකාර කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා දුක්ඛතෝ මේ කය කියන්නේ දුක් උපද්දවන ධර්මයක්. හරියට කුරුල්ලන්ට පින්නත්නි කුරුල්ලන්ට කැඩැල්ල කියන්නේ බිත්‍ර දාන්න උපකාර වෙන එකක්නේ. අන්න ඒ වගේ මේ ශරීරය කියලා කියන්නේ මේ කය කියන්නේ මේ දුක්ඛ ධර්මයන් උපදින්නට හේතුන කැඩැල්ලක් වගේ. මේ ශරීරය අපට හරියට දුක් දෙනවා. ජාති දුක් ආදී වශයෙන්. ඉපදීමේ දුක, ඊළඟ මරණයටපත් වීමේ දුක, ජරාටපත් වීමේ දුක. මේ ශරීරය හරියට දුක් දෙනවා. බලන්න අපිට අපේ ජීවිතවල සමහර අවස්ථාවල අපිට හිතෙනවා මේ පුද්ගලයාට කොච්චර දුක් දෙනවද කියලා. සමහර ළඟින් අය ගැන අපිට හිතෙනවා. සමහර රැකියාව කරන තැන සමහර අය ගැන අපිට හිතෙනවා මේ පුද්ගලයාට කොච්චර දුක් දෙන කෙනෙක්ද? මෙහෙම දුක් දුන්න කෙනෙක් මට සසරේ කවදාවත් හම් වෙලා නැතුව ඇති. පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව කය දිහාට හැරිලා බලුවොත්. කය තරම් අපට දුක් දීලා නැහැ ඔය එක්කෙනෙක්වත්. එයි කය හැමතිස්සෙම අපිත් එක්කයි තියෙන්නේ. අර අය දුක් දෙනකොට අපිට පලා යන්න පුළුවන්. දේශ සීමා වලින් එහාට යන්න පුළුවන්. හැබැයි කට දුක් දෙනකොට අපිට පලා යන්න බෑ. මේ මොහොතුණත් අපි අරගත්තොත් මේ මොහොතේ වාඩිලා ඉන්නවා නම් අපිට ඒ කය ඇසුරු කරන දුක් ඇති වෙනවා. හිටගෙන ඉන්නවා නම් දන්සිකක්කුම් ඇති වෙනවා. කොන් දෙකක්කුම් ඇති වෙනවා. බෙල්ල එකක්කුම් ඇති වෙනවා. ඔලුව පාත් කරන් ඉන්නවා නම්. ඒ වගේ මේ කය කියන්නේ මෞකසේ පහළ වෙච්ච දවස් ඉඳලාම දුක් දෙන එකක්. කෙනෙකුට තවත් තවත් කෙනෙක් දුක් දෙනකොට මතක් වුණොත් මම මෙච්චර කණ්ඩ බොන්න දෙන මේ ශරීරය මෙච්චර දුක් දෙනවනේ. ඊට සාපේක්ෂව මෙයා දෙන දුක අඩුයි කියලා. අපි අර එයා ගැන ඇති වෙන නොරුස්නා හැඟීම පාදුර වෙන්න එක හේතුවක්. ශරීරය එච්චර අපිට දුක් දෙනවා, දුක් උපද්දවනවා. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරන රෝගතෝ මේ කය කියන්නේ මේ ශරීරය කියන්නේ ලෙඩක් මේ දීගණක. මේක ලෙඩක්. ඔය අපි සමහර අවස්ථාවල කියන්නේ සමහර අයට එයා මහා ලෙඩක් කියලා. ඒ කියන්නේ අපි ලෙඩක් කියලා එහෙම සමහර අයට කියනවනේ. සමහර දේවල් වලට අපි කියන එක මහා ලෙඩක් අනේ. අපි කියන හැම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ශරීරේ ලෙඩක්. ඔක ලෙඩක් ඔය තියන් ඉන්නේ. ඊළඟට දේශනා කරනවා ගණ්ඩතෝ. ගණ්ඩතෝ කියන්නේ මේ ශරීරය gaduwak වගේ. බලන්න ශරීරයක් අරගෙන gaduwakකට සමාන කරලා තියෙන විදිහ දැන් gaduwak කිව්වට පස්සේ තුවාලයක් කිව්වට පස්සේ ඒකෙන් සරව ගලනවා. මේ ශරීරෙත් එහෙමයි. ඇහෙන් මොනවද ගලන්නේ? පිළිකුල් දේවල්. තුවාලකින් සැරව ගලන වගේ පිළිකුල් සහගතව ඇහෙන් සැරව ගලනවා. කනෙන් මොනවද ගලන්නේ? ඒ අපිරිසුදු දේවල්, කනඳුරු වගේ, කලාඳුරු වගේ දේවල්. නාසයෙන්, දිවෙන් මුළු ශරීරෙම දාඩිය ගලනවා, උරුණු තෙල් ගලනවා. ඒ වගේ මේ ශරීරේ මල මුත්‍ර ගලනවා. මොකද්ද මේ ලැබෙලා තියෙන්නේ? කලකිරෙන්නම වටින්නේ. මේ දීගණක පිරිවැජියා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී මොකද කරන්නේ? හොඳට අහගෙන ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සල්ලතෝ මේක උලක් වගේ දීගණක ඔය ඔය ශරීරයක ඔය ශරීරය දැන් තියා වාඩිල ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක උලක් වගේ සල්ලතෝ. සමහර දැත්කක් කුමාර පස්සේ කොහොමද? උලකින් අයිනවා වගේ. ඒවා විස්තර කරන්න බෑ. සමහර හිසේ කැක්කුම් සමහරකට ඇති වෙනවා. ඔළුව බඳාගෙන ඉන්නේ. ඉන්න බෑ ඉන්න බෑ හිස් රදේ කියලා. සමහර හන්දි කැක්කුම්, දනිස් කැක්කුම්, කොන්ද කැක්කුම් ඔය ඩෙන්ගු වගේ රෝග ඇති වුණාට පස්සේ සමහරකට ඇති වෙනේම ශරීර ඇතුලේ අස්තික කියනවා. උල් වලින් අනිනවා වගේ මොනව කළත් හරියන්නේ වේදනානාශකවත් අහන්නේ එහෙම පින්නත්ති බලන්න මේ කය කියන එක සල්ලත උලක් වගේ මේක එක භවයක්ද මේ සෙල්ලම බව දෙකක්ද මේ සෙල්ලම? අපි නිවන් අපි සෝතාපන්නවත් උනේ නැත්තම් තව බව දස දහස් ගණන් ශරීර හමුවේ උලකින් අයින වගේ නැවත නැවත නැවත නැවත දුක් විඳින්න වෙනවා. බලන්න මේ ශරීරයක් ස්ත්‍රියක් විදිහට ලැබුවොත් මේ ශරීරයක් දරුවෙක් හම්බ වෙද්දී කොහොමද මේ දුක? ඉතින් හිතන්න ඕනේ. උලකින් අයින වගේ. දරුවෙක් කුසේ ඉද්දි සමහර අවස්ථාවල පයින් අනිද්දි මොකද වෙන්නේ? හරි වේදනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අගතෝ මේ ශරීරය පාපයට උදව් කරන එකක්. බොහෝ පාපයන් රැස් කරන්න උදව් වෙනවද නැද්ද මේ ශරීරේ? කාමීත්‍යාචාරයට උදව් වෙනවා, ප්‍රාණඝාතයට උදව් වෙනවා, බොරු කියන්න උදව් වෙනවා, පරුස වචන කියන්න උදව් වෙනවා, මත්පැන් ආදී භාවිතා කරන්න උදව් වෙනවා. සතර පායට යන්න හේතු වෙන පව් කරවන්න ওই ශරීරය උදව් වෙනවද නැද්ද උදව් වුණාද නැද්ද බොරු කියන්න ওই ශරීරය උදව් වෙලා නැද්ද ප්‍රාණඝාත කරන්න මදුරෙක් හරි මරන්න උදව් වෙලා නැද්ද ওই ශරීරේ සමහර අයට කාමීත්‍යාචාර වල දෙන්න ওই ශරීරය උදව් වෙලා නැද්ද එහෙනම් ඕකට කියන අගතෝක පාපයට උදව් කරන එකක් ඕක ආවඩන්න ඕන එකක් නෙමෙයි ඕක බල බල සතුරු වෙන්න ඕන එකකුත් නෙමෙයි ඕක බොහෝ පාපයන්ට උදව් කරන එකක් ඔය ශරීර වලින් ඒකේ සඳහන නිදහස් වෙන්න ඕන. අරිහත්ත්වය කියන්නේ ශරීර වලින් නිදහස් වෙනම අවස්ථාව. සෝතාපන්න කෙනාට නම් තව භව කීපයක් ඔහොම ශරීර ලැබෙන්න පුළුවන්. අඩුම ගන්න සෝතාපන්න කඩේමවත් අපිට පන්න ගන්න පුළුවන් වුණොත් අපිට සැනසෙන්න පුළුවන් අර තව භව කීපය මේ ශරීර වලින් ලැබෙන දුක්. එහෙම නොවන කෙනාට සෝතාපන්න නොවන කෙනාට ශරීර හැමුවේ විඳින්න වෙන දුක් මෙච්චරයි කියන්න බෑ. බොහෝ පාපයන් රැස් කරවලා බොහෝ සසරගත ජීවිතේ දුක් පන්දවනවා. පරතෝ ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරන දීගණකෝයේ ශරීරය කය හරිම අකීකරුයි. බලන්න කොච්චර ලස්සනද මේ මේ කාරණා හරිම අකීකරුයි ওই ශරීරේ. දැන් අකීකරුයි කියන්නේ කියන දේ අහන්න නැත්තන්නේ. සමහර අය පුතේ මෙතන වාඩි වෙන්න එපා. එතනමයි වාඩි වෙන්නේ. පුතේ අල්ලපු ගෙදරට යන්න එපා. හොරෙන් හරි අල්ලපු ගෙදරට යනවා. පුතේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා. යාළුවෙක් හරි හොරෙන් පාවිච්චි කරනවා. අපි ඒකට කියන මේ ළමයා හරිම අකීකරුයි. ඇයි? අපේ හිත සැනසෙන විදිහට ජීවත් වෙන්නේ ශරීරෙත් ඒ වගේ, කයත් ඒ වගේ. හරිම අකීකරුයි. අපි කැමති නෑ ලෙඩ වෙනවට මේක ලෙඩ දෙනවා අපට. අකීකරුයි. අපි කැමති නෑ දත් වැටෙනවට, කෙස් හිදෙනවට, හමරැලි වැටෙනවට, කොන්ද ශරීරය අබල දුබල වෙනවට අපි කැමති නෑ. නමුත් මේකේ ඔක්කොම කරනවා, ඔක්කොම දෙනවා අපට. හරිම කීකරුයි. එක විදිහකට ඉන්න දෙන්නේ නැහැ. හිටගෙන ඉන්න දෙන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න දෙන්නේ නැහැ එක දිගට. ඇල වෙලාවත් ඉන්න දෙන්නේ නැහැ. දැවීම ඇති කරවල රත් කරවල හරිම මුරණ්ඩු ක්‍රමවේදයක් තමයි මේ ශරීරය තියෙන්නේ. ඒකට සඳහන් කරනවා පරතෝ අකීකරුගේ ශරීරය. පලෝකතෝ ඊළඟට සඳහන් කරනවා පිරිවැජියට දීගණකට පිරිවැජිය මේ ශරීරය කොටසෙන් කොටස විනාශ වෙලා යනවා. දැන් අපි දන්න එක තාත්ත කෙනෙක් හිටියා කුරුණෑගල මේ මාළු වෙලදාම තමයි කළේ. මාළු අල්ලගෙන ඇවිල්ලා මාළු කප කප විකුණනවා. ඉතින් එතුමට මොකද උනේ? දියවැඩියාව හැදුනා. දියවැඩියාව හැදිලා ඒක බොහොම නරක මට්ටමටම ආවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම ඇඟිල්ල කැපුවා. කකුලේ මහපට ඇඟිල්ල කැපුවා. ඊළඟට අනිත් ඇඟිල්ල කප කප ගියා. ඊළඟට ඇස් රටේ හරියෙන් කැපුවා. ඊළඟට කෙන්ද හරියෙන් කැපුවා. ඊළඟට ධනිස් හරියෙන් කැපුවා. දැන් මේක සිද්ධ වෙලා වරුදු කිහිපයක් අවසානයේදී අපි දකිද්දි ඒ තාත්තගේ කකුලේ මුදුනින්ම කැපුවා. මේ ශරීරය අන්නේ වගේ මේ වැය වෙවි වැය වෙවි යනවා. කොටසින් කොටස කොටසින් කොටස මේක මොකද වෙන්නේ? විනාශ වෙන එකක්. සමහරකට පිළිකා හැදුනමත් එහෙමනේ. කොණ්ඩේ යන පටන් ගන්නවා. එක එක විදිහට මේ ශරීරයේ මේ කොටසින් කොටස විනාශ වෙන සමහර අයට හැදෙන ලෙඩ රෝග වලට අනුව. ඒව ඔබ අපේ ඕනම කෙනෙකුට ඕනෑ වෙලාවක හැදෙන්න පුළුවන්. අපේ අපේ ජීවිත ඇඳකට වැටිලා දවසෙන් දවස කොටසින් කොටස කොටසින් කොටස කැපි කැපි යන්න පුළුවන්. හැම ගැලවි ගැලවි යන්න පුළුවන්. මේ ලෝකෙට පොඩ්ඩක් ඇබිලා බලන්න ඕනේ එහෙම වෙච්ච දේවල් කොච්චර තියෙනවද? මේ ශරීර කියන මේ මහා දුක්ඛ ස්කන්ධය නිසා මේවා කොටසින් කොටස ගැලවි ගැලවි කැඩි කැඩි යනකොට බිලිබිලි යනකොට මහා දුක් උපද්දනවා. ඊළඟ ශුඤ්‍යතෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය හිස් ධර්මයක්. හිස් ධර්මයක් කියන්නේ රූපයක් නැහැ කියන එක නෙවෙයි. සත්පුද්ගල ආත්මත්වයෙන් හිස් මේ කය. ඊළඟ අනත්තතෝ මේ කය අනාත්මයි. දැන් පිරිවැජි අහගෙන ඉන්නවා. දැන් මේ වැහෙද්දි පින්නතේ අපිට මොකද වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා රූපය ගැන. අන්න ඒකට කියනවා නිබ්බිදාව කියලා. ඒ කලකිරීම ඇති වෙනකොට රූපය ගැන තියෙන ඇලීම මොකද වෙන්නේ? දුරු වෙනවා. අන්න ඒක විමුක්තියට හේතු වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් රූප ධර්ම ටිකනේ ගත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාමස්කන්ධ. නාමස්කන්ධේ දර්ශනාව. දැන් සාරිපුත්යන් වහන්සේත් අහගෙන ඉන්නේ දීගණක පිරිවැජියත් අහගෙන ඉන්නේ. දීගණක වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා අපි දන්නවා මේ අරමුණක් ලැබෙනකොට අරමුණේ රස වළඳන රස අනුභව කරන හැඟීම තමයි වේදනාව කියන්නේ. ඒක හැඟීමක්. සිතුවිල්ලක්. ආදරය කරන කෙනෙක් දකිද්දී සුඛ සහගත, සැප සහගත හැඟීමක් උපදිනවා. තරහකාරයෙක් දැක්කොත් දුක් සහගත හැඟීමක් ඇති වෙනවා. යම් කිසි විදියකින් අපි හිතමු පාරේ යනකොට ගමනක් යනකොට යම්කිසි ගල් කැටයක් දැක්කොත් එහෙම අපිට ඇති වෙන්නේ සැපකුත් නෙවෙයි දුකකුත් නෙවෙයි උපේක්ෂාගත සාගත හැඟීමක්. මේ දීගණක පරිවිත් පිරිවැජයට බුදුන් වහන්සේ දේශනා කරනවා යම් මොහතක සුඛ වේදනාවක් උපදිනව නම් ඒ වෙලාවට සුඛ වේදනාව විතරයි. ඒ වෙලාවට දුක් වේදනා, උපේක්ෂා වේදනා නෑ. මේ වේදනා කියන ඒවා මිශ්‍ර වෙලා උපදින්නේ නැහැ පින්වත්නි. දැන් සමහර පළතුරු හදන්නේ අඹ දාලා, පැපල් දාලා, කෙහෙල් දාලා මික්ස් ෆෘට් කියලා කියන මේ මික්ස් ෆෘට් කියන්නේ මිශ්‍ර පළතුරු කියන්නේ. එහෙම මිශ්‍ර හැඟීම් පහළ වෙන්නේ නැහැ වේදනාවල. සැප වේදනාව නම් සැප වේදනාව විතරමයි. ඒක නිරුද්ධ වුණොත් තමයි දුක් වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි. දුක් වේදනාවක් ඇති වෙච්ච වෙලාවට දුක් වේදනාවම තමයි. ඒ කියන්නේ මේ වේදනාව මිශ්‍ර කරගෙන විඳීමක් කියලා දෙයක් නැහැ කියලා මේ පිළිවෙලියට අනුශාසනා කරනවා. ඊළඟ විශේෂ කාරණාවක් සඳහන් කරනවා දීගණක මේ සියලුම වේදනා නුවණින් දකින්න ඕනේ. අර දෘෂ්ටි ප්‍රහාණය වෙන්න නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිවැජේ සුඛ වේදනාවක් තියෙනවා නම්. අනිච්චා. ඒ සුඛ වේදනාව දකින්න කියනවා අනිත්‍ය වශයෙන්. මේ ලෝකයේ බොහෝ අයට පාපයන් සිද්ධ වෙන්නේ සමහර දේවල් විඳින්න ගිහිල්ලා. ඒක ශරීරයක් විඳින්න ගිහිල්ලා හරි වෙන්න පුළුවන්, අජීවිතයක් හරි විඳින්න ගිහිල්ලා හරි වෙන්න පුළුවන්. ඒ යමක් විඳින්න ගිහිල්ලා තමයි සමහර අය ගොඩක් පව් කරගෙන තියෙන්නේ. මෙතනදී මේ දීගණක පිරිවැජියට බුදුරජාණන් වහන්සේ උපද්දන සිහියක් ඔබ යම්කිසි විඳීමක් අත්දකිනවා නම් ඒක හොඳින් හරි නරකින් හරි දීගණක ඒ විඳීම ඇතිවීම නැතිවීම ස්වභාව කොට ගත්තා. අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඊළඟට ඒ වේදනාවේ සැප විඳීම විපරිණාමයි. දැන් මේ මොහොතේ යම් කිසි විදියකින් ඒ වේදනාත්මක අත්දැකීම අත්දැක්කට සැපසහගතව ඊළඟ මොහොතේ ඊට වඩා වෙනස් වෙලා උපදින්නේ. ඊළඟ මොහොතේ තවත් වෙනස් වෙලා උපදින්නේ. ඊළඟ මොහොතේ තවත් වෙනස් වෙලා උපදින්නේ. ඒ වගේ සුඛ වේදනා පරම්පරාවක් එකක් පිටිපස්ස එකක් පිටිපස්ස ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් පහළ වීම යමෙක් හොඳට අවධානයෙන් බලන් හිටියොත් ඒක හොඳට තේරෙනවා පින්නත්නි අර මුලදී තිබ්බ උප්පරිම සුඛ වේදනාවක් එකක් තිබ්බනේ ඒක විනාඩියක් අත්දැක්කනම් එහෙම සුඛ වේදනා පරම්පරාවක් ඒ විනාඩිය අවසානයේදී මොකද වෙන්නේ ඒක හීන දීන වෙලා ගිහිල්ලා සුඛ වේදනා මාත්‍රයක් විතරයි අන්තිමට ඒකක් නැති වෙනවා අන්න ඒ වගේ මේ සුඛ වේදනාව කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එකම ස්වභාවයෙන් නැවත නැවත නූපදින එකක්. විපරිණාම තත්ත්වයකටපත් වෙනවා. තිබුණ තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකටපත් වෙනවා. අනිච්ච. දුක් වේදනාවත් එහෙමයි. සමහර අයට දුක් වේදනා ඇති වුණාට පස්සේ අපේ පිනතුන් හිතන්න ඇයි සියදිවි නසා ගන්න හිතෙන්නේ. එයාලට ඒ වෙලාවට දැනෙන්නේ ඒ දුක් වේදනාව සදාකාලික දෙයක් විදියට. අන්න ඒකෙන් ගැලවෙන්න එයාලට හිතෙන්නේ එයාලට හිතෙන්නේ මරණයෙන් විතරයි මේකෙන් ගැලවෙන්න පුළුවන්. අන්න ඒ වගේ නිත්‍ය හැඟීමක් එනවා. ඒ නිසා මොකද කරන්නේ? සීදී රසා ගැනීම වලට යොමු වෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට දුක් වේදනාවේ අනිත්‍ය ස්වභාවය ගැන සිහියක් නුවණක් තියෙනවා නම් එයා දන්නවා දරුවන් නිසා මගේ හිතේ දුකක් තියෙනවා. ස්වාමියා භාර්යාවගේ වෙනස් වීම නිසා මගේ හිතේ මේ මොහොතේ දුක් වේදනාවක් තියෙනවා. ඒ දුක් වේදනාව සදාකාලික නෑ. ඒක අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. බලන්න යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ හිතේ ඇතිවෙන දුක් වේදනාවත් තුන් මාස දාන වෙනකොට හිතේ ඇතිවෙන දුක් වේදනාවත් පොඩ්ඩක් අරන් බලන්න කොච්චර වෙනස් වෙලාද කියලා. යම් කිසි කෙනෙක් මිය යනකොට මිය ගිය අවස්ථාවේ ඇතිවෙච්ච දුක් වේදනාව සහ හත් දවසේ දාන දෙනකොට හිතේ තියෙන දුක් වේදනාව පොඩ්ඩක් බලන්න අරගෙන. දුක් වේදනාව එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ ඇති වෙමින් නැති වෙමින් පහළ වුණා. පිනතු අත්දැකලා තියෙනවනේ ඒ දුක් වේදනාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. තිබුතත්ත්වය වෙනස් තත්යකටපත් වෙනවා. අවුරුද්දක් විතර යද්දී ඒ අම්මා මතක් කළාට තාත්තා මතක් කළාට දුක් වේදනා මාත්‍රයක්වත් නැහැ. ජීවිතයේ අතීතයේ සමහර ආදරයන් නිසා අඬලා වැළපිලා ජීවිතේ නැති කරගන්න පවා අදහස් එන්න තරම් දුක් විඳපු සමහර අයට දැන් ඒ සිද්ධි මතක් කරද්දී මොකද වෙන දුක් වේදනාවක් දුපුදේ ලැජ්ජාවක්ද? ආ ලැජ්ජාවක් උපදින්නේ. ඇඬෙන්නේ නැහැ එදා වගේ. මොකක්ද වෙන වෙලා තියෙන දුක් වේදනාව වෙනස් වෙලා විපරිණාම තත්යකටපත් වෙලා. එතකොට මේ දීගණක පිරිවැජයට බුදුන් වහන්සේ දේශනා කරන දුක් වේදනාව කියන්නේ ඒ වගේ අනිත්‍ය ධර්මයක්. උපේක්ෂා වේදනාව ඒකත් එහෙමයි. ඊළඟට සඳහන් කරනවා සංකතා. මේ වේදනාව කියන්නේ දේ පහළ වෙන එකක්වත් දෙවි කෙනෙක් පහළ කරන එකක්වත් නෙවෙයි මේ වේදනාව කියන්නේ සකස් වෙන එකක්. සකස් වෙන එකක්. දැන් බලන්න දැන් බනහන වෙලාවක දැන් බනහනවනේ තමන් 50 සම ආදරය කරන කෙනෙක් ළඟින් ඇවිල්ලා වාඩි වුණොත් මොකද වෙන්නේ? ඒක පාට උතන අමුතුම වේදනාවක් සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. දැන් තමන් 50 ආදරය කරන කෙනෙක් උතන ඇවිල්ලා වාඩි වුණොත් ළඟින් තමන්ගේ වේදනාවක් සකස් වෙනවද නැද්ද? වේගින් වේගින්. තරහ කාලෙක ඇවිල්ලා වාඩි වුණොත් ඒත් එහෙමයි. දුක්සහගත වේදනාවක් වේගින් සකස් වෙනවා. සකස් කරගන්නව නෙවෙයි. අන්න ඒකට අපි තේරුම් ගන්න. ඒ කියන්නේ මේ වේදනාව කියන හැඟීමක් අන්නේ හැඟීම් සංකතයි. සකස් වෙනවා ඒවා. සකස් වෙන හැඟීම් මේවා. සංකතයි. ඊළඟට සඳහන් කරනවා පටිච්චසමුප්පන්නා. මේ වේදනාව කියන්නේ හේතුන් නිසා පහළ වෙන එකක්. ස්පර්ශය හෝ ස්පර්ශය හේතු වෙලා ඊළඟ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාදී හේතු වෙලා අතීත අවිද්‍යාව තණ්හා කර්මාදී හේතු වෙලා අන්න ඒ වගේ හරියට පහන් දැල්ලක් අර වැටිය හේතු වෙලා, තෙල් හේතු වෙලා, පහන හේතු වෙලා, වාතය හේතු වෙලා හට ගන්නවා වගේ මේ වේදනා එන දුක දුකක් හරි හිතේ තියෙනවා නම් ඒ දුක කියන්නේ මේ පහළ වෙච්ච එකක් නෙවෙයි හේතුවක් ඇතුව පහළ වෙලා තියෙන්නේ. හිතේ සතුටක් මේ දවස්වල තියෙනවා නම් ඒ සතුට හේතුවක් ඇතුව ඒ පහළ වෙලා තියෙන. ඒ හේතු නැති වුණොත් ඔය සතුට නැති වෙනවා. ඔය දුක නැති වෙනවා. පටිසම්පන්නයි. උදේ තියෙන හේතුඵල ධමයක්. ඒක කෙනෙක් කලාවත් නැත්නම් දෙවි කෙනෙක් කලාවත් එහෙම නෙවෙයි. ඕක හේතු හේතුන් නිසා පහළ වෙච්ච තත්ත්වයක්. එච්චරයි. ඊළඟට සඳහන් කරනවා පින්නත්නි කය ධම්මා. කය ධම්මා කියලා කියන්නේ මේ ඔය හටගන්න වේදනා, සැපhari දුක්hari ෂය වෙලා යනවා. ෂය වෙලා යනවා. ඒකටි කලකිරෙන්න බෑ අපිට. අපි කලකිරීම ඇති කරගන්න එපා. අපිට කලකිරීම ඇති වෙනවනේ. ඔය කයානුපස්සනාව කියලා තියෙනවා මේ අට්ඨහරස විපස්සනා විග්‍රහයේ එතන සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් මේ වේදනා ආදීෙහි ඡය වීම පුන පුනා පුන පුනා බැලීම තමයි ඒ කයානුපස්සනාව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වය ධම්මා. ඒ කියන්නේ මේක වෙනසිල යන එකක්. අපි හිතමු ලොතරැයියක් ඇදලා ලක්ෂ 10ක හරි දැන් උදාහරණයක් ගමු දැන් ආසන්න කාලේ යම් කිසි කෙනෙකුට ලොකු ත්‍යාගයක් ලැබුණ කියලා අපි හිතමු. ඒ ත්‍යාගය නිසා එයාට ලොකු සතුටක් හිතේ ඇති වෙනවනේ. ඒ සතුට වෙනසිලා යන එකක්. අපේ ජීවිතේම කොච්චර සතුටුදායක දේවල් අපි අත්දැකලා තියෙනවද? ශිෂ්‍යත්ව පාස් වල වෙලාවේ සතුට නැද්ද? සතුටුයි. කොයි සතුට? ඒක මේ වෙනසිලා ගියා. සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණා නම් උසස් පෙළ හොඳට සමත් වුණා නම් විශ්වවිද්‍යාලයට තේරුණා කියලා දැනගත්ත දවසේ මතකද ඇති සතුට? ඊළඟට තමන්ගේ ජීවිතේ තමන් බලාපොරොත්තු වෙන කෙනෙක් තමන්ට ආදරය ප්‍රකාශ කරපු දවසක එහෙම අපි එහෙම එබිලා බලමු ජීවිතේ ජීවිතේ එබීම එබීමනේ විදර්ශනාව කියන්නේ. මතකද ඒ කාලේ ඇති වෙච්ච සතුට කෝ ඒක දැන්. වෙනසෙල ගියා. වය ධම්මා. අපි අත්දකින හැම සතුටක්ම වැය වෙලා යනවා. වැය වෙලා යනවා. වෙනසිලා යනවා. කලකිරෙන්න ඕන නිතේ. මොකටද මෙහෙම ෂේ වෙලා යන දේවල්? මොකටද මෙහෙම වැය වෙලා යන වැරසිලා යන වේදනාවල්? කලකිරෙන්න ඕනනේ. ඊළඟට විරාග ධම්මා. ඒ කියන්නේ මේක බිඳිල යන එකක්. ඊළඟට නිරෝධ ධම්මා කියන්නේ නැති වෙලා යන එකක්. බුදුරජාණන් වහන්සේ මේ දීගණක පිරිවැජියට මේ විදිහට වේදනාවල තියෙන සත්‍ය ස්වභාවය මතුවෙන විදිහට මෙන්න මේ වගේ විදර්ශනාත්මක විග්‍රහය सिद्ध කරනවා. අන්න එහෙම මේ විදර්ශනාත්මක විග්‍රහය කරද්දී දැන් බලන්න අපි සසර ජීවිතේ ඇල්ලලා තියෙන උපාදාන වෙලා තියෙන ওই දෙකනේ. කය ඊළඟට නාම ධර්ම කියන්නේ වේදනා ආදියට. ඒතර මේ මෙතන මේ වේදනා ස්කන්ධ ආදිය විශේෂයෙන් ප්‍රකට කරලා මේ මේ පිරිවැජියගේ පිරිවැජියගේ මානසික මට්ටම අනුව තමයි සාරිපුත්යන් වහන්සේගේ තිබ්බ උසස් මානසික මට්ටම අනුව තමයි මෙතන විශේෂයෙන් වේදනා ආදිය මතු කරලා විග්‍රහ කරලා තියෙන්නේ. දැන් සමහර තැන්වල දැන් බහුවේදනීය සූත්‍රෙහෙම වේදනාව විග්‍රහ කරලා තියෙන 108 ආකාරයකට. එක එක අවස්ථාවල ඒ ඒ කෙනාගේ මානසික මට්ටම අනුව තමයි බුදුරජාණන් වහන්සේ සමහර කාරණා පුළුල්ව විග්‍රහ කළේ සමහර කාරණා කෙටියෙන් සංක්ෂිප්තව විග්‍රහ කළේ. මෙතන ලොකු විග්‍රහයක් කරන්න ගියේ නෑ මොකද මේ පිරිවැජියා සාරිපුත්යන් වහන්සේගේ ඥාති දරුවා බුද්ධිමත් දරුවෙක්. ඊළඟ සාරිපුත්යන් වහන්සේත් මහා පැණති උතුම උතුමන් වහන්සේ නමක්නේ. ඉතින් මේ උතුමන් වහන්සේටත් මේ දීගණක කියන මේ පරිබ්‍රාජක තරුණයාටත් අවබෝධයට පත් වෙන්න පුළුවන් මට්ටමට තමයි මේ වේදනා ස්කන්ධය අරගෙන බුදුරජාණන් වහන්සේ සංඥා සංකාරාදියත් මේකට සංග්‍රහ කරලා විඥානාදියත් සංග්‍රහ කරලා මේ වගේ විග්‍රහයක් සිද්ධ කළේ. ඉතින් මේ දේශනාව අවසන් වෙනකොට මොකද උනේ? දීගණක පිරිවැජියා තරණය කළ සැක ඇත්තෙක් බවටපත් වුණා. තරණය කළ විචිකිච්ඡා ඇත්තෙක් බවටපත් වුණා. ඒ කියන්නේ විචිකිච්ඡා තරණය කළා. ඒ කියන්නේ සෝතාපන්න වුණා. සාරිපුත්යන් වහන්සේ මොකද උනේ? අරිහත්ත්වය සාක්ෂාත් කළා. ඉතින් මේ දේශනාව අවසානයේ සඳහන් කරලා තියෙනවා අපේ දීගණක පිරිවැජියා සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා සදහන් කරන භාග්‍යතුන් වහන්සේ යටිකරූ කරපු දෙයක් උඩුකුරු කළා වගේ. ඒ කියන්නේ මේවා කිය කිව්වා නෙවෙයි කියුණා. ඒ දීගණකට කියුණා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යටිකුරු කරපු දෙයක් උඩුකුර කළා වගේ. ඊළඟට වැහිලා තිබ්බ දෙයක් විවර කළා වගේ. මුලා වෙලා මම් මුලා වෙලා අන්තසරණ වෙලා ඉන්න කෙනෙකුට මාර්ගයක් වෙන්නවා වගේ. ඊළඟට අන්ධකාරයේ රූප පේන්න කව හිටපු කෙනෙකුට පහනක් දැන්නලා මෙන්න රූප බලා ගන්න කියලා ආලෝකය දුන්නා වගේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ වහන්සේ මට ධම්මස විවර කළා. සෝතාපන්න මාර්ගහිත ඉපැද්දුවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම බුදුන් සරණ ගිය කෙනෙක් විතර පිළිගන්නා. ධර්මයේ සරණ ගිය කෙනෙක් විදිහට පිළිගන්න. අරිහත්යේ සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක් විදිහට පිළිගන්න කියලා දීගණක පරිවැජි පිරිවැජිය බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා පිටවල යනවා. ඒ එක්කම මොකද වෙන්නේ මේ දේශනාව අවසන් වෙනකොටම අපේ මහෝත්තම සාරිපුත්යන් වහන්සේගේ ආශ්‍රය කියන්නේ සෝතාපන්න වෙලා හිටිය අසජි ස්වාමීන් වහන්සේගේ ධර්මපරියාය ශ්‍රවණය කළ. එතකොට ditthාශ්‍රව ප්‍රහාණය වෙලා තිබ්බේ. එතකොට ප්‍රහාණය වෙන්න තිබ්බ අවිජ්ජාශ්‍රව සහ භවශ්‍රවාදී ප්‍රහාණය කරමින් සාරිපුත්යන් වහන්සේ මහෞත්තමයන් වහන්සේ අරහතන් වහන්සේ නම බවට පත් වුණා. එතකොට මේ දීඝ නක සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන හරීම ගම්බීර ගැඹුරු විදර්ශනාවකට අපි අරගෙන යන අපේ සාරිපුත මහෝත්තමයන් වහන්සේත් අවබෝධයටපත් කරපු අරිහත්ත්වයටපත් කරපු වටිනා කියන සූත්‍ර දේශනාවක්. ඉතින් පින්නන්ති අපි ආරාධනා කරනවා අද දුරුතු පොයේ දවසේ දුරුතු පුරපසළොස්වක මහ පොයේ දවසේ උදෑසන කාලේ ඉඳලා බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මයට එකතු වෙලා ඉන්න අපේ පින්නතුන්ට අපේ ජීවිතයේ සුළු කාලයක් ඇති සමහර විට තව ධර්මයේ තුල හික්මෙන්න. ඒ සුළු කාලය සසරට සාපේක්ෂවයි සුළු කාලයක් කියලා අපි සඳහන් කළේ. සසර ගමනට සාපේක්ෂව අවුරුදු 80ක් කියන්නේ 70ක් කියන්නේ හරිම පොඩි කාලයක්. ඒ පොඩි කාලය තුල දැන් 70ක් 40ක් 50ක් 30ක් 20ක් මේ වෙනකොට අවසන් වෙලා නම් ඉතිරි කාලය සුළු කාලයක්. එතකොට ඒ සුළු කාලය හැබැයි නියතයක් වශයෙන් අපි දන්නේ නැහැ තව අවුරුදු 10ක්ද 5ක්ද 2ක්ද කියලා. එකක්ද කියලාවත්. නමුත් අපිට ඒ ලැබෙන තියෙන සුළු කාලය තුල පින්නත් අපි මෙන්න මේ නාම ධර්ම සහ රූප ධර්ම විදර්ශනාවට ගැඹුරින්ම බහින්න ඕන. ගැඹුරින්ම බැහැ ගන්න ඕන. ගැඹුරින්ම බැහැ ගන්න නැතුව මේ ජීවිතේ සැහැල්ලුවට අරගෙන මේ ජීවිතේ බොහෝ දේවල් අසමින් බලමින් විඳිමින් අන් අයට සාධාරණ වෙන ජීවිතයක් පෘථග්ජනයන සාධාරණ වෙන ජීවිතයක් අපි අරගෙන ගියොත් මේ සසර ජීවිතේ අපි විසි වෙනවා විසිවිල්ලක් මරණය සිද්ධ වීමත් එක්ක ඒ කොහේද කියලා අපි දන්නේ කොහේද කියලා දන්නේ නැහැ. පෘථග්ජනයාගේ මරණය කොහෙට යයිද දන්නේ නැහැ. මහා කම්ම විභංග සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ දස කුසලයේ යෙදෙන කෙනාගේ ජීවිතේ දුගතියට යන්න පුළුවන්. සෝතාපන්න කෙනාගේ ජීවිතේ දුගතියට යන්නේ හැබැයි දස කුසලෙම හැසිරුණත් කෙනෙකුට මරණාසන්න මොහොතේ පෙර භවයක අකුසල කර්මයක් විපාක පිණිස ඉදිරිපත් වෙලා දුගතියකට අරගෙන යන්න පුළුවන්. ඒ නිසා කුසලයේ තුලත් අපිට බලාපොරොත්තු වෙන තරම් රැකවරණයක් නැහැ. හැබැයි මාර්ග හිත උපදවාගත්තොත් ඒ උතුම් කුසල මනසිකාරයන උපදවාගත්තොත් අපිට ලොකු හවුහරණක් තියෙනවා. අපායට වැටෙන්නේ නැහැ. හැම දිනාටම ආශිර්වාද කරන්නේ, පුණ්‍යානුමෝදනා කරන්නේ, සෙත් පතන්නේ ඒ උතුම් මාර්ග හිත උපදවා ගැනීමට අවශ්‍ය නාම රූප විදර්ශනාවන් අතුලාන්තේ පුන පුනා පුන පුනාම මනසිකාර වේවා කියලා. අද දවසේ පින්නත් ඉතා ශ්‍රද්ධාවෙන් මේ උතුම් පුර පසළොස්වක මහ පොහොය දවසේ විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ අංක 331න් 6 වත්තල් පොරපාර පානදුර ඉඳලා පදිංචි වෙන ශශිකා නිසංසලා මහත්මිය විසින් සඳහන් කරනවා දායකත්වයේ දරමින් පානදුර පදිංචි රොෂාන් පෙරේරා එස් නිසංසලා සහ ඉන්දී ඉනාදී පෙරේරා දියණිය සම්බන්ධ වෙලා කටයුතු කරන බව ප්‍රාර්ථනා කරනවා දේශකයන් වහන්සේටත් ඒ පිණුතුන් හැම දෙනාටත් සියලු සත්‍යයන්ටත් මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් උතුම් ධර්මාභෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංසාරගත සියලුම පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරන්නේ වත්තල් පොළ පාර පානදුර පදිංචි රොෂාන් පෙරේර මහත්මයාත් එස් නිසංසලා මහත්මියත් ඉනාදී පෙරේරා කියන දියණිය විසින් ඉතින් ඒ පිනතුන් හැම දෙනාටත් ඒ පිනතුන්ගේ පාළුවල හැම දෙනාටත් ඒ වගේ මේ ලෝකේ බණාපු හැම දෙනාටම ශ්‍රී රත්නත්‍ර අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තිය සැනසෙල්ලක්ම වේවා සංසාර දෝෂයක් නිසා හරි ජීවිතේ දුක් කරදර තියෙනවා නම් පිනතුන්ගේ ජීවිතවල තියෙන උතුම් ප්‍රතිපත්තිකාමී ආනිසංස බලයෙන්ුත් සංසාර කරගත මහා පින්කම්බල අනුභවයෙන්ුත් ඒ සියලුම දුක් කරදර පීඩා දුරු වෙලා ඊටාම සහනදායීව ඊටාම විවේකීව මේ සියලුම දහම් කටයුතු වල ඉස්සරහටත් තව තවත් ගැඹුරින් කටයුතු කිරීමටත් ඒ තුලින් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුල නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමටත් මේ පින පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු තුන් ලොවක් නිවාසනහලු අවේද ධම්මයන්න් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ අමිල නිමල ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ හදවතට ඔබේ ජීවිතයට ධර්මයෙන් ඊටමත් වටිනා අවවාද උපදෙස් ලබා දෙමින් ඒ තුමු දේශනාව පවත්වවදාල වැවුඩ දඩම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජනීය පුල්වැල්ලේ සාරද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනහෙන්නට මේ පින්පෙත් හේතු වාසනා වේවායි අපි සියලු දෙනා සාදුනාද වනවා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් ජයමඟ නාලිකාව අදවසේ උදෑසන කාලයේ පටන් ඔබ වෙනුවෙන් ගිනා පෝදා වැඩසටහන් මාලාව මෙලෙසින් නිමවටපත් කරන්නේ උදෑසන 6 සිට අපි මේ වෙනකන් සජීව ලෙසින් ඔබට ඔබේ ජීවිතයේ ධර්මයෙන් ආලෝකමත් කරන්නට මේ සජීව විකාශය ගෙනාවා. ඒ වගේම තමයි සිහිපත් කරන්නට ඕනේ අද සවස 6 සිට පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පවත්වන සප්ත හෝරා සදහම් දෙසුම ඔබට සවස 6 සිට පසුදා ලොයම් කාලයේ වනතුරු ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙන වග අපි ඔබට සිහිපත් කරනවා. POTV නාලිකාංක 94 ඔස්සේ වගේම ජයමඟ රූපවාහිනී නාලිකාවේ YouTube නාලිකාව ඔස්සේ ඔබට ඒ උතුම් දේශනාවත් අද දවසේ සජීව ලෙසින් ශ්‍රවණය කරන්නට හැකියාව තියෙන වග අපි සිහිපත් කරමින් අපි අපේ සජීව වැඩසටහන් මාලාව නිමවටපත් කරන්නේ සවස ගිලන්පස බුද්ධ පූජාමය පින්කම ඔබට සමීප කර දෙමින් ඔබ සැමට තුනුරුණගේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා සම්මා සම්බුදු සරණයි Thank you.